මේ බම්බයක් විතර උස තියෙන කය තුලින් මේ විශ්වය දකින්න පුළුවන් නම් එයා ඊට වඩා ශ්‍රේෂ්ඨ තමන් තුලින් තමන්ගේ නිවන දකින්න පුළුවන් නම් එයා එයාට වඩා ශ්‍රේෂ්ඨයි. බලන්න ශ්‍රේෂ්ඨය කොච්චරක් ඉන්නවද කියලා ලෝකේ. අපි ශ්‍රේෂ්ඨ හොයාගෙන ගින්නේ. ඉතිහාස කතා වලින් පෙරලා බලන ශ්‍රේෂ්ඨය. බම්බයක් විතර උස තියෙන මේ කය තුලින් විශ්වය දකින්න පුළුවන්. එයා ඊට වඩා ශ්‍රේෂ්ඨයි. පොතකින් පතකින් වෙන කිසිම දෙයකින් නැතුව Taman තුලින් Tamanට නිවන දකින්න පුළුවන් නම් නිවෙන්න පුළුවන් නම් එයා ඒ දෙන්නටත් වඩා ශ්‍රේෂ්ඨයි. ඕන් ශ්‍රේෂ්ඨයෝ ඉන්න තැන. එතන තමයි ශ්‍රේෂ්ඨයෝ ඉන්නේ. නිවන ලෝකේ කාටවත් දේශනා කරන්න බෑ. බුදුවරු දේශනා කරලා තින්නේ නිවන නෙමෙයි. වැරදිලා අපට බුදුවරු නිවන දේශනා කරන්නේ නෑ. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ නිවනක් කියලා එකක් තියනවද? එහෙමයි බමුණ. කල්පනා කරන තියනව නම් පවතිනවනේ. පවතිනව නම් ඇලින් ගැටින් තියනවනේ. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේකක් ඇත්තටම තියනවද? නෑ බමුණ. එතකොට නිවන කියන්නේ මොකද්ද? ඒක කියන්න බෑ. පවතින තාක්කල් විතරයි ඒක විස්තර කරන්න පුළුවන්. පැවැත්මෙන් නිදාසුනාම නොපවතින තාක්කල් ඒක විස්තර කරන්න බෑයි විස්තර කරන්න ඒ ඒ අවශ්‍ය අවකාශය හැදෙන්නේ පැවැත්ම තුල විතරයි. විස්තරයක් පවතින්නේ පැවැත්ම තුල පමණයි. නොපැවැත්ම තුල විස්තරයක් නැහැ. විස්තර කරන්න දෙයක් නැහැ. ඒ නිසා නිවන කාටවත් දේශනා කරන්න බෑ. මාර්ගය දේශනා කරන්න පුළුවන්. නිවනට මෙන්න මේම වඩන්න ඕනේ. නිවෙන්න මේක කරන්න ඕනේ. නිවීමට මේ විදියට ජීවත් වෙන්න ඕනේ. මේ මේකක් පුරුදු කරන්න ඕනේ. මාර්ගය දේශනා කරන්න පුළුවන්. බුදුවරු දේශනා කරන්නේ මාර්ගය. ආර්යවරු දේශනා කරන්නේ මාර්ගය. නිවන දේශනා කරන්න බෑ. මොන වචනේ ගත්තත් ඒ වචනවල ඇලිම් ගැටින් තියෙනවා. මොන අදහස ගත්තත් ඒක තුළ ඇලිම් ගැටින් තියෙන කෙලස් තියෙනවා. හැම නාම රූපයක් තුළම පැවැත්මක් තියෙනවා. දැන් ඒවත් නැතුව දේශනා කරන ක්‍රමයක් නැහනේ. කට පියාණිටියම ඒක දේශනා වෙන්නේ නැහනේ. නිවන දේශනා කරන්න බෑ බුදුවරු දේශනා නොකරන දෙයක්. නිවීම නිවුණා. නිවුණාම නිවන. ඉවරයි. ඉවර වෙච්ච එකක් කියන්න දෙයක් නැහැ. නිවන දේශනා කරන්න තියෙන්නේ එකම එක වචනයකින්. ඒකත් නිවීම. නිවන යනු නිවීම. ඔච්චරයි කියන්න තියෙන්නේ. වෙන මොකවත් කියන්න දෙයක් නැහැ. හැබැයි මාර්ගය කියන්න ආයස්කල්පයමදි. ඒකට යන ක්‍රමවේදය වඩන ක්‍රමවේදය කියලා අසලින් නිදාසන ක්‍රමවේදය. පැවැත්මෙන් නොපැවැත්මට කටයුතු කරන ක්‍රමවේදය මේවා අපට ආර්ය මාර්ගයට ගැළපෙන විදිහට දකින ක්‍රමවේදය. අවුරුදු ලක්ෂයක් කියන්න කරුණු තියෙනවා. මේ ලෝකේ ආර්යවරු හැමෝම දේශනා කරන්නේ මාර්ගය විතරයි. නිවන ඒ ඒ ඒ දේශනා කරපු මාර්ගය වඩලා එයා දැනගන්නවා. ඕක තමයි අර කියපු එක. හැබැයි එයාටත් කියන්න බෑ. රාතන් වහන්සේලා 100ක් හිටියාම උන්වහන්සේලා ඔක්කොම දන්නවා නිවන කියන්නේ මොකද්ද කියලා. හැබැයි එක්කෙනාට එක්කෙනා බලාගෙන නයි කවුරුත් කියනයි කාටවත් කියන්න බෑ. ඒකට භාෂාවක් නැහැ. ඒකට උපමාවක් නැහැ. උදාහරණයක් නැහැ. කියන්න ක්‍රමයක් නැහැ. ඔක්කොම කටපියාගෙන ඉන්නවා. හැබැයි කවුරු හරි ස්වාමීනි මේ නිවෙන්නේ කොහමද? ආ පොඩ්ඩක් වාඩි වෙන්න කියලා දේශනා කරන පැය ගානකයි මාර්ගය කියන උපමා තියෙනවා. වචන තියෙනවා. ඒකට අදහස් තියෙනවා. ඕන තරම් කියන්න තියෙනවා. දේශනා කරන්නේ නිවනද? එහෙම නැත්නම් මාර්ගය කියලාවත් ශ්‍රවණය කරන කෙනාට තේරෙන්නේ නැත්නම් එයාව කොහොමද රාත් කරවන්නේ? කියන්නේ මොකද්ද කියලාත් එයා දන්නේ නැහනේ. ඇහෙන්නේ මොකද්ද කියලාත් එයා දන්නේ නැහනේ. Tamanට ඇයෙන්නේ මොනවද කියලා Taman දන්නේ නැත්නම් කොහොමද යට නිරෝධයක් ඇති වෙන්නේ? මාර්ගයෙන් විතරලු කෙනෙකුට නිවීමක් ඇති වෙන්නේ. මාර්ගයක් නැත්නම් නිවීමක් ඇති වෙන්නේ මාර්ගයක් නැතුව ගමනක් තියනවද? ගමනක් නැතුව නිමාවක් තියනවද? මොකවත් නැහැ. නිමාවක් ඇති වෙන්න නම් ගමනක් තියෙන්න ඕනේ. ඒ ගමන යන්න මාර්ගයක් තියෙන්න ඕනේ. ඒ මාර්ගය යන්න පිළිවෙතක් තියෙන්න ඕනේ. මේක තමයි බුදුවරු විස්තර කරන්නේ. මේ පිළිවෙත රකින්න. එතකොට මෙන්න මේක මාර්ගය. මේ මාර්ගය මේ විදිහට ගමන් කරන්න. යාම නිමාවක් තියෙනවා. පිරිණිවීම. නිවන කියලා කියනවා. අද ගොඩාක්ම වෙලා තියෙන දුර්වලකමත් ඒකින මූලික කරුණු ටික නැහැ දේශනාවල. ඒ අවශ්‍ය මූලික කාරණා ටික අන්තර්ගත නොවුනොත් ඒක නිවන් පණිවිඩයක් නෙමෙයි. ඒක සද්ධර්මය කියලා අපිට කියන්න බෑ. මාර්ගයේ තියෙන්න ඕනේ. ඒ මාර්ගයේ ගමන් කරන පිළිවෙත තියෙන්න ඕනේ. ඒකේ නිමාව ඒ මාර්ගයේ අවසානට තියෙන්න ඕනේ. එහෙම තියෙනවා නම් ඒ කියන හැම ධර්මයක්ම පිරිසිදු ධර්මයක්. ඒවා අපි පිළිපදින්න ඕනේ. ඒකට විරුද්ධ වුණොත් ධර්මයට විරුද්ධ වුණා කියන අකුසලයේ අපට එනවා. ඒකට එකඟ වුණොත් සද්ධර්මයේ සරණ ගියා කියලා අපට විශ්වය නමස්කාර කරනවා. සරල ධර්මතාවය. හැම මොහොතක් ගානේ විඳින්න තියෙන ධර්මතාවයක්. පිරිනිවන් පාන මොහතකම් විඳවන්න තියෙන එකක්. මේ මාර්ගයේ වඩන මේ කතාව දන්න හැමෝම රාත් වෙලා නැත්තම් ඒගොල්ලෝ විඳිනවා මේක මේ සුවය. මේ ධර්ම සුවේ මාර්ග සුවේ ඒ විවේකයේ උදකලා විඳිනවා. රාත් වුණාට පස්සේ පුද්ගලෙන් නැති නිසා එයා විඳවනවා. ලෝකේ හැමතැනම තියෙන්නේ මොනවද කියලා බැලුවාම හැමතැනම තියෙන එකයි. ලෝකයේ පවතින්නේ එකම එක ධර්මතාවයයි. මොකද ඒ ධර්මතාවය සරල එක වචනයකින් කියන සුද්ධාස්තකය. සුද්ධාස්තකය කියන ධර්මතාවය තමයි මේ ලෝකයේ හැම ධර්මයකටම හේතුව. සුද්ධාස්තකයක් නැත්නම් චතුරාර්ය තියනවද නැහැ. පටිච්චසම්පාද නැහැ. බුදුවරුත් නැහැ. බුදුරු හැදෙන්නේ සුද්ධාස්තක වලින්. අණු හැදෙන්න එපායි, සෛල හැදෙන්න එපායි, ජීවියෙක් හැදෙන්න එපායි. පරම සත්‍ය කියන්නේ එකම එකයි. මොකද්ද පරම සත්‍ය? පැවැත්ම. හැමෝම කියන නොපැවැත්ම පටිච්ච සමුප්පාදේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අන පටිසෝතගාමි ප්‍රතිපදා. ඒගොල්ලෝ හරියට ක්‍රමේ දන්නේ නැහැ. පැවැත්ම තමයි පරම සත්‍යය. පැවත්ම යම්කිසි ජීවියෙක් නිසිලස නිවැරදිව තේරුම් ගත්තා එයා දන්නවා පැවත්මෙන් බේරිලා ඉන්න. දැන් පැවත්ම වඩන්නේ වැඩෙනවා. අනුසෝතගාමිත්‍ය හරියට තේරුම් ගත්ත කෙනා අනුසෝතගාමිත්‍ය තුලින් නිදහස් වෙනවා. එයා පටිසෝතගාමි ජීවියෙක් බවට පත් වෙනවා. නොපවත්ම තුල කාටවත් පවතින්න බැයි නොපවත්ම කියලා එකක් නැහැ. පැවැත්මක් තියෙන්නේ. ඇති වෙලා නැති වෙලා යන හැමදේම දි รา පත් වෙලා යන හැම සංස්කාරයක් තුල දුකක් නිර්මාණය වෙන පැවැත්මක් මේකේ තියෙන්නේ. පැවැත්ම තුල තමයි ජීවය ඉපදෙන්නේ. පැවැත්ම තුල තමයි දුක හටගන්නේ. ස්ථීර වශයෙන් තියෙන්නේ නැති නිසා ඒ පැවැත්ම දුකයි. ඒ පැවැත්ම නිසිලස තේරුම් ගත්තාම එයා ඒ පැවැත්ම තුල පවතින්නේ නැහැ. එතකොට කොහෙද පවතින්නේ? නොපැවැත්ම තුල එයා පවතිනවා. එයාට උප්පත්තියක් නැහැ. පැවැත්මේ උත්පත්තිය එයාට අයිමි වෙනවා. නොපැවැත්මේ උත්පත්තිය හිමි වෙනවා. ඒ කියන්නේ අපිරිනිවන් පානවා. බුදුවරු බුද්ධත්වයටපත් වෙලා උත්සාහ කරන්නේ මේ කාරණාව කියන්න. ආර්යවරු මේ මාර්ගය වඩලා ප්‍රත්‍යක්ෂ කරලා අවිලා උත්සාහ කරන්නේ මේ පණිවිඩය කියන්න. පැවැත්ම තුල ඉපදීමක් තියෙනවා. පැවැත්ම තුල තියෙන්නේ පවතින දුක. පැවැත්ම තේරුම් කරන්නට ඕනේ. පැවැත්ම තේරුම් ගන්නට ඕනේ. තේරුම් ගත්තාම පැවැත්ම නිසිලස ප්‍රඥාවෙන් දැක්කාම එයා පැවැත්ම තුල පවතින්නේ එතකොට එයා නොපැවැත්ම තුල පවතිනවා. පැවැත්ම තුල පවතින දුක එයාට අයිමි වෙනවා. පැවැත්මේ ඉපදීම එයාට අයිමි වෙලා නොපැවැත්ම තුල ඉපදීමක් ඇති වෙනවා. ඒක තමයි ආර්ය ඉපදීම. එයා පිරිණිවන් පානවා. සරල ධර්මතාවයක්. අද අපේ ජීවිතේ අවබෝධ කරගන්න බැරි වෙච්ච ධර්මතාවයක්. මෙච්චර කාලයක් සංසාරේ ඇවිල්ලත් තේරුම් ගන්න අපෝසත් වෙච්ච ධර්මතාවයක්. අපි මෙච්චර කාලයක් උත්සාහ කළේ නොපවත්ම තේරුම් ගන්න. නොපවත්ම තේරුම් ගන්න උත්සාහ කළාට අපට ඒක තේරෙන්නේ නැහැ. ඒ නොපවත්ම ලෝකේ පවතින්නේ ඒකන නොපවතිනවායි කියලා කියන්නේ. හැටි කැවුම් තියනවාද නැති කැවුම් තියනවාද කියලා අහුවාම අපි ටක් ගාලා කියන හැටි කැවුම් තියනවා. ඇයි? නැති කැවුම් කියන එක තියෙන එකක් නෙමෙයි. මේක නැති වුණාම ඇති වෙන එකක්. තියෙන කැවුම් ටික කාලා ඉවරුණාට පස්සේ නිර්මාණය වෙන කැවුමක් ඒක. ඒක පේන්නේ ඒක අල්ලන්න බෑ. ඒක භෞතික එකක් නෙමෙයි. හැබැයි නැති කැවුම් කියලා එකක් තියෙනවා. කැවුම් නැති දාක පවතින එකක්. කන්න බැරි එකක්. පෙන්නන්න බැරි එකක්. අල්ලන්න බැරි එකක්. එහෙනම් අපි අල්ලන්න පුළුවන් එක පේන එක භෞතිකව පවතින එක තේරුම් ගත්තොත් නොපවතින එක නොදකින් එක නිකන් තේරෙනවා එහෙනම් අපි නැති කැවුම් තමයි මේ හොයලා තියෙන්නේ. හැටි කැවුම් කවදාවත් එව්වේ නැහැ. මොකද්ද මේ හැටි කැවුම් කියලා කියන්නේ පැවත්ම. නැති කැවුම් කියලා කියන්නේ නොපැවත්ම. නොපැවත්ම කිසිම කෙනෙකුට හදන්න බෑ නිර්මාණය කරන්න බෑ. එහෙම එකක් මෙන්න මිනිසෙකුට හදන්න බෑ. හැබැයි පැවැත්මෙන් නිදහස් වෙන්න පුළුවන්. පැවැත්ම හරියට තේරුම් අරගෙන නිදර්ශනම නොපැවැත්ම නිකන් උරුම වෙනවා. නොපවත්ම තුළ පැවත්ම නිකම් පවතිනවා. ඒක කවුරුත් පවත්න්නේ නැහැ. කැවුම් ටික ඔක්කොම කාලා දැම්මම නැටි කැවුම් හැදෙනවා. නැටි කැවුම් පුච්චන්න බෑ. මුං යට අඹරලා ආල් අඹරලා හොඳට අදාලා උණ්ඩුවේ දාලා හදන්න ඔක නැටි කැවුම්. එහෙම හැදෙන්නේ නැහැ. කැවුම් විතරයි හැදෙන්නේ. කාලා ඉවර වුණාම ජීර්ණ වුණාම කැවුම් ටික ඉවර වුණාම ඒ තැටියේ නැටි කැවුම් එකක් දැන් හැදෙනවා නිකන්. ඒ කැවුම් හදන්න බෑ. ඒක හැදෙනවා. පැවැත්මේ නිදාස් වුණාම නොපැවැත්ම තුල නිකම් පවතිනවා. ඒ ආදන එකක් නෙමෙයි නොපැවැත්ම. පැවැත්ම නිදාස් වුණාම නොපැවැත්ම නිකම් ඇදෙන්නේ. නොපැවැත්ම තුල එයා පවතින්නේ එයා පැවතෙනවා. මේ ධර්මතාවය අපේ ජීවිතයේ යම් කිසි දවසක අපට තේරුණා නම් තේරුම් ගත්තා නම් එයාට කිසිම මොහතක නැවත ඉපදෙන්න බෑ. එයාගේ මිනිසත් භවයට ඒ ඒ ජීවිත කතාවට නැවතීම ලකුල තියලා ඉවරයි. එතනින් පස්සේ යාට ඉපදෙන්න බෑ. ඉපදීමක් යාට හදන්න බෑ. එයා කතාව දැනගත්තා. අර බුදුවරු කියන්නේ මේ ලෝකේ පවතින එකම පරම සත්‍ය. ආ ඒක යාට තේරිලා. ඒක තේරිලා. මොකද්ද පරම සත්‍ය මේ ලෝකේ තියෙන පැවැත්ම? පැවැත්ම තේරුම් ගත්තාම මේ පැවැත්මෙන් යන නිදහස් වෙනවා. පැවැත්මේ පවතින්නේ නැහැ පැවැත්ම නොපවතින තාක්කල් නොපවත්ම එයා පැවැත්ම ඇදෙනවා. නොපවත්ම නොපවත්ම පවතින තාක්කල් පැවැත්ම එයාට පැවැත්මක් නැති වෙනවා. ඒ කියන්නේ එයාගේ සසර ඉවරයි. එයාගේ සසර ගමන නිමා වුණා. එයාට ජාති ජරා භව නැ මතු අනාගතේ. මේක තේරුම් ගත්තා නම් මේ මොහොතේ ඉඳලා මේක වැඩුවා නම් පැය 24ක් යන්න කලින් මා ඇතුළු කරන මාගේ ශ්‍රාවකයෝ සියලු දෙනාම අරියතුන් වහන්සේලා මම රාතන් වහන්සේලාගේ ගුරුවරයෙක් බවට පත් වෙනවා එහෙම නැත්නම් Nirodha Samapattiya තාම හඳුරන්නේ නැති මාර්ගඵලවල අර ඔරුව එයාට මෙයාට පැද්දෙනවා වාගේ ඇලීමෙන් ගැටීමෙන් ගැටි ගැටි ඇලි ඇලි අන්ත දෙකෙන් නිදාසෙන්න බැරුව දඟල දඟල ඉන්න ශ්‍රාවක පිරිසකේ අයිතිකාරයා බවට පත් වෙනවා මටත් දුකයි. ඇයි මගේ ශ්‍රාවකේ සැපටත් ගැටෙනවා දුකටත් ගැටෙන ඇප්පි ඇප්පි ඉන්නවා නිතරම තුවාල වෙනවා. ඒවට බේත් බඳලා බැරි ගෑනවා. සැබෑ ශ්‍රාවකයා සැපේට ඇප්පෙන්නෙත් නෑ දුකේට ඇප්පෙන්නෙත් නෑ. සැපේ තුලින් දුක දකිනවා ඒ නිසා සැපෙන් නිදහස් වෙනවා. දුකේ තුල සැප දකිනවා. ඒ නිසා දුකෙන් නිදහස් වෙනවා. එයාට සැපයක් දුකයක් දෙකින්ම නිදහස ලැබෙනවා. මොකද්ද මේ සැපේ තුල පවතින දුක? කුසලයේ පවතින තාකල් සැප. සැප විඳිනකොට කුසලේ ඉවර වෙනවා. ඊට පස්සේ දුක. ඇයි කුසල් ඉවර නම් අකුසල් පටන් ගන්නවා. කන්දක් නැග්ගාම නගිනකම් කන්ද නැග්ගාට පස්සේ කන්දක් නැහැ පල්ලම. පල්ලම අපි ඇදුවද නැහැ. නැග්ගනම් කන්ද පල්ලම ඉබේ හැදෙනවා. වින්දනම් කුසල් අකුසල නිකන් අට ගන්නවා. ඇයි? මේකේ වරුණාම අරක. පල්ලමක් බැස්සනම් කන්දක් මතු වෙනවා. ගංගවල් මිනිස්සු හදනවද නැහැ. කන්දෙන් දියල්ලක් වතුර පාරක් ගලනවා නම් ගංගාවල් නිකන් හැදෙනවා. නිකන් හැදෙන ගංගා වාගේ සැප තුල පැවතුනාම දුක තුල පැවතුනාම අර ගංගාව නිකන් හැදෙනවා අපිට පැවත්මක් නිකන් හැදෙනවා. නිකන් හැදෙනවා පැවත්ම. ගොඩනැගිලි හදාගෙන යතුරු දාගෙන ඉන්නේ ඒ පැවත්ම නිකන් හැදිලා. මිනිස්සු පිළිකරක් දෙනවා, සබන් කරලා දෙනවා, සීනි ටිකක් දෙනවා, ඇම්බලප් එක රුපියල් 500 දෙනවා කරන් බිලට. ඕම එක තුල එක තුල ගල් වෙනවා, වැලි වෙනවා, සිමෙන්ති වෙනවා, වාල වෙනවා, නටබුන් වෙනවා. වතුර පාරක් ආවේ කන්දෙන්. ඒක ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඇලපාරක් වුණා. ඇලපාර විශාල වතුර පාරක් වුණා. දැන් ඒක ගඟක්. කවුරුත් ගඟ හැදුවේ නැහැ. ගඟ නිකන් ඇදිලා පැවැත්මක් නිකන් ඇදුනා. සැප තුල පැවතුනාම දුක තුල පැවතුනාම පැවැත්ම යදන්න ඕනේ මොකටද මානසික නිකං හදෙනවා ආර්ය ශ්‍රාවකයා පැවැත්ම තුල නොපවතින කෙනා නොපැවැත්ම තුල පවතින කෙනා සැප තුල දුක දකිනවා යයි මේක ඉවර වෙච්ච ගමන් දුකක් එනවා ඇයි කුසල් තියෙනකොට අකුසල් ක්‍රියා විරහිතයි අකුසල් ක්‍රියාත්මක වෙනකොට කුසල් ක්‍රියා විරහිතයි. කුසලයේ ක්‍රියාත්මක නම් ඉවර වුණාම ඊළඟට එන්නේ අකුසලයක්. සමහරට කුසලයක් එන්නත් පුළුවන්. එක දිගට කුසලම පරිසම් දෙන්න බැරිද? එක දිගට අකුසලම පරිසම් දෙන්න බැරිද? මාරුවෙන් මාරුවට පරිසම් දෙන්නත් බැරිද? පුළුවන්. බොහෝ විට බෞතරයක් කුසලයට පස්සේ අකුසලය පරිසම් දෙනවා. අර කන්ද නැග්ගාම අනිවාර්යෙන් පල්ලමක් එනවා. කන්දක් නැග්ගාම තව කන්දක් එන්නේ නැහැ. තව කන්දක් එනවා නම් කඳු දෙක එකටනේ තියෙන්නේ. එහෙනම් පල්ලමක් නැහැ. තාම කන්ද ඉවර නැහැ. කන්ද නැගලා ඉවරයි කියලා කියන්න බෑ. කඳු දෙකක් එකට තිබුණාම කන්ද නැග්ගයි කියලා කොහොමද කියන්නේ? තව තියෙනවනේ. කන්ද නැග්ගයි කියලා සැනසෙනවා නම් ඒ කියන්නේ පල්ලම අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙනම් සැප විඳින හැමෝම ඊළඟට අපට දුක් විඳින්න තියනවා කියන මානසිකත්වයෙන් ඒ සැප වින්දාම ඒ සැප තුල දුක දැක්කාම එයාට සැප අයිමි වෙන අය දුක දැනගත්ත ගම එයාට සැප විඳින්න බෑ අයිමි වෙන බව දැනගත්තාම එයාට කවදාවත් හිමිකාරත්වයක් ලැබෙන්නේ මට කවදාරි දවසක මේ රස්සාව අයිමි වෙනවා ලබන සතිය මේක නැති වෙනවයි කියලා දැනගත්තාම එයා කවදාවත් ඒක උසස් වීමට උත්සාහ කරන්න එයා දන්නවා ලබන සතිය මේක නැති වෙනවා සැප විඳින හැමෝම සැප තුළ දුක දැක්කාම සැප විඳින්න බැරි මානසිකත්වයටපත් වෙනවා සැප අයිමි වෙනවා දුක විඳින හැමෝම දුකට පස්සේ සැපක් ලැබෙනවයි කියලා දැනගත්තාම දුක් විඳින්න බැරි වෙනවා එයා දුක් විඳින්න අපෝසත් වෙනවා එයාට වත්කන්න දුක් විඳයි ඒ දුක ඉවර වුණාම සැප ලැබෙන බව දන්නවා ඒ නිසා එයා සැපෙන් දකින්න අර දුක එයාට දුක ලැබෙන්නේ නැහැ එයාට දුක් විඳින්න බැරි වෙනවා සැපේ ඉන්න කෙනා සැප විඳින්නෙත් නැත්නම් දුකේ ඉන්න කෙනා දුක විඳින්නෙත් නැත්නම් ඒ ආර්ය ශ්‍රාවකයා පැවැත්ම තුල නොපවතින කෙනෙක්. පැවැත්ම තුල පවතින කෙනා සැපේදී සැප විඳිනවා දුකේදී දුක විඳිනවා. මෙයා සැපේදී සැප විඳින්නෙත් නෑ දුකේදී දුක විඳින්නෙත් නෑ පැවැත්ම තුල නොපවතිනවා ඒ නිසා නොපවැත්ම තුල පවතිනවා රාත් වෙලා පිරිණිවන් පාණ්ඩ ඉපදිච්ච කෙනෙක් එයා තථාගත ගෞතම බුද්ධ ශාසනයේ පිරිණිවන් පාණ්ඩ ආපු කෙනෙක්. ඒ කෙනා මම වෙනවා නම් තමයි වටින්නේ. ඒ කෙනා මේ ධර්මයේ ඇයෙන කෙනා වුණා නම් තමයි වටින්නේ. ඒක මම නෙමෙයි කියලා හිතනවා නම් මේ දේශනාව ඇයෙන කන් වලට පව් සිද්ධ වෙනවා. ඇයි ඒ මම නෙමෙන්නේ. ඒ කියන්නේ ඒකෙන් මම වැඩ ගන්න නෑනේ. ඒ කෙනා මම තමයි. ඒ කෙනා ආර්ය කෙනා මම. ඇයි මගේ කනටයි මේක ඇහෙන්නේ? මමයි පිරිණිවන් පාණ්ඩ ආපු කෙනා. මමයි ඒ ගෞතම බුද්ධ ශාසනයේ පිරිනිවන් පාන රාතන් වහන්සේ. තවත්ම තුල නොපවතින සැපේ තුල සැප නොවිඳින දුක් තුල දුක් නොවිඳින පැවැත්ම තුල නොපවතින නොපැවැත්ම තුල පවතින ඒ තනත්තා මම වෙමි කියලා යම්කිසි කෙනෙකුට ඇඟෙනවා නම් එයා දැන් ඉඳලා මේ කමටාන වඩනවා නම් ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පානවා තවත් රාතන් වහන්සේ නමක් මේ ශාසනයට මේ බුද්ධ සසුනට මේක වඩන්න පුරුදු කරන්න හැම මොහොතෙම සතර ඉරියව්වෙන් මේක වඩන්න මේ කමටහන. දරුවන් සරණයි